තථාගතයන් වහන්සේ එහිදී දේශනා කරනවා වික්ෂුන් වහන්සේලාට මහණෙනි බුදු වෙන්නට පෙර ආතුව මට මෙබඳු කල්පනාවක් ඇති වුණා. ඒබඳු කල්පනාවක්ද මේ කාමයන්හි ආස්වාදය කුමක්ද? ඒ වගේම කාමයන්හි ආදීනවය කුමක්ද? කාමයන්හි නිස්සරණය කුමක්ද? මේ පිළිබඳව සොයන්නට විමසන්නට තථාගතයන් වහන්සේගේ එහෙම නැත්නම් මහබෝසතාණන් වහන්සේගේ අවධානය යොමු වුණු බව ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඒ කාරණය සම්බන්ධව එසේ විමසන බෝසතාණන් වහන්සේට මේ කාමයන්ගේ ආස්වාදය ආදීනවය සහ නිස්සරණය මෙන්න මේ ආකාරයෙන් වැටහුණයි කියන බව පැහැදිලි කරමින් තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. එහිදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා යං හෝ රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපස්ස අස්සාදෝ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයනේ ලෝකයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ එතකොට අපි කාමයේ හැටියට ලෝකයේ හැටියට කවර ආකාරයෙන් විග්‍රහ කළා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු පහ පිළිබඳවයි අපිට සොයන්නට විමසන්නට අධ්‍යයනය කරන්නට අවබෝධ කරගන්නට සිද්ධ වෙන්නේ ඒ නිසා තථාගතයන් වහන්සේ මේ කාමයන්හි ආදීනවය ආස්වාදය ආදීනවය නිස්සරණය කුමක්ද කියලා සොයනකොට උන්වහන්සේගේ අවධානය යොමු වෙන්නේ මේ පංචස්කන්ධය පිළිබඳ. එහිදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා ඒ පංචස්කන්ධයේ පළමු ස්කන්ධය රූපස්කන්ධය ගත්තහම ඒ රූපය නිසා සත්‍යයට යම්කිසි සුවයක් සොම්නසක් හට ගන්නවා නම් එය තමයි ඒ රූපේහි ආස්වාදයයි කියලා කියන්නේ. ඒ වගේම වේදනාව නිසා යම්කිසි සුඛයක් සෝමනස්සයක් දැනෙනවා නම් එය තමයි වේදනාවේහි ආස්වාදයේ හැටියට හඳුන්වන්නේ. ඊළඟට සංඥා සංඛාර විඥානයන් නිසා යම්කිසි සුඛයක් සෝමනස්සයක් හටගන්නවා නම් ඒවා තමයි ඒ කාමයන්හි ආස්වාදයේ හැටියට හඳුනාගත යුතු වෙන්නේ. එතකොට එහෙනම් ආස්වාදයයි කියන්නේ කුමක්ද? මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්භන නිසා ඉන්ද්‍රයන්ගෙන් විඳිය හැකි යම්කිසි සුවදායක බවක් සොම්නස්සහගත බවක් ප්‍රියමනාපෝ ගතියක් පවතිනවා නම් ඒක තමයි කාමයන්හි ආස්වාදයේ හැටියට හඳුන්වන්නේ. එතකොට මේ ආස්වාදය එක් එක් පුද්ගලයාට එක් එක් ආකාරයෙන් දැනෙන්නට පුළුවන්. Tamange රුචි අරුචිකම් මත ඒ වගේම කායික මානසික ස්වභාවය මත සාංශාරික හුරු පුරුදු ඇබ්බැහි මත ඒ වගේම තමන්ගේ ආකල්ප මත මනෝභාවයන් මත මේ විවිධ காரணා මත එක් එක් පුද්ගලයාගේ ආස්වාදය වෙනස් වෙන්නට පුළුවන්. කෙසේ වුණත් ඒ හැම කෙනාම ආස්වාදයේ හැටියට ගන්නා පොදු ලක්ෂණය තමයි සුඛ සෝමනස්ස ස්වභාවය. එතන සුඛ කියලා කියන්නේ කායික වශයෙන් දැනෙන සුඛ වේදනාව සෝමනස්ස කියලා හඳුන්වන්නේ මානසික වශයෙන් දැනෙන සෝමනස්ස වේදනාව. එතකොට සුඛ සෝමනස්ස වේදනාවන් ඇති කරන්නට යම්කිසි කෙනෙකුට යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් හේතු වෙනවා අන්න ඒව තමයි ලෝකේහි ආස්වාදයේ හැටියට පුද්ගලයා විඳින්නේ. ඊළඟට ආදීනවයයි කියන්නේ කොමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපස්ස ආදීනෝ එතකොට රූපය නිසා අපට සුඛසෝමනස්ස ස්වභාවයක් දැනෙනවා වගේම ඒ රූපය අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා විපරිණාම ස්වභාවයටපත් වෙනවා ඒ වගේම ඒ රූපය දුක් සහිතයි අන්න ඒ පැත්ත හරියට විමසලා දකින්නට පුළුවන් නම් ඒතනත්තාට රූපේහි ආදීනවය වටහා ගන්නට පුළුවන්. අර වේදනා සංඥා සංඛාර විඥානයන් පිළිබඳවත් ඒ විදිහෙන් විමසලා බලනකොට ඒ හටගත් හටගත් වේදනාව වහා බිඳී යනවා. ඒක තමයි අනිත්‍ය ධර්මය. විපරිණාම කියලා කියන්නේ පරම්පරාවක් වශයෙන් යමක් පවතිනකොට ඒ පරම්පරාවෙහි විවිධ වෙනස්කම් ඇති වෙනවා. දැන් රූපයක් හටගෙන හටගත් හටගත් ශනින්ම බිඳී යනවා. නමුත් ඒ රූප පරම්පරාව පවතිනකොට අපිට එහි විවිධාකාර වෙනස්කම් ප්‍රකට වෙනවා. වේදනාව හටගත් හටගත් තැනම නිරුද්ධ වෙනවා. ඒ වේදනාව පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනකොට එහි විවිධ වෙනස්කම් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥානයන්හි පරිවර්තනයක් වෙනසක් ප්‍රකට වෙනවා නම් ඒක තමයි විපරිණාම ධර්මයයි කියලා කිව්වේ. ඊළඟට දුක්ඛ කියලා කිව්වේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ කර්ම හතරෙන් යමක් विद्यमान වෙනවා නම් එය දුක්ඛ ධර්මයක්. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. තමන්ගේ කැමැත්තට අනුව නෙමෙයි අදාළ හේතු ප්‍රත්‍යයන් නිසා තමයි මේ දේවල් හටගන්නේ. ඊළඟට සංකත විපරිණාම විපරිණාම කියලා කිව්වේ අර මුලින් කිව්ව වෙනස් වෙන ස්වභාවය. ඊලන කියලා කිව්වේ ඊදාකාරී බව, ਸੰతాප කියලා කිව්වේ දවන තවන ගතිය. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන්හි මේ ගති ලක්ෂණ පවතිනවා. රූපේ ඉබේ හටගන්නේ නැහැ. ඒ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගනවා. එහෙම ගොඩනැගුවා වුණාට ඒක සදාකාලික නැහැ. වහා වෙනස් වෙලා යනවා. ඊළඟට වේදනාව සුඛ වේදනා වුණත් දුක්ඛ වේදනා වුණත් උපේක්ඛා වේදනා වුණත් සෝමනස්ස දෝමනස්ස වේදනාවන් වුණත් ඒවා අහඹ විදිහට හටගන්නේ නැහැ. අදාළ හේතු ප්‍රත්‍යයන් නිසායි ගොඩ නැගෙන්නේ. එතකොට ඒ හේතු ප්‍රත්‍යයන් ගොඩ නැගුවොත් පමණයි ඒ සුඛ වේදනාවන් සෝමනස්ස වේදනාවන් ජනිත වෙන්නේ. එහෙම නැතිනම් ඒවා ජනිත වෙන්නේ නැහැ. ඊළඟට හේතු ප්‍රත්‍යයෙන් ඒවා ගොඩ නැගුවා වුණත් සදාකාලික නැහැ. වහා වෙනස් වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් පවතින රෝගී තත්වයකට ප්‍රතිකාර කරලා නිරෝගී භාවය ඇති කරගන්න. එතකොට ඒ නිරෝගී භාවය ගතට සිතට සුවසොම්නස් ඇති කරනවා. නමුත් මේ නිරෝගී භාවය සදාකාලික නෑ. නැවත රෝගී වෙන්නට අදාළ හේතු ප්‍රත්‍යයන් මතුවෙනකොට ඒ පුද්ගලයාගේ සුඛ සෝමනස්ය සුව සහගත වේදනාව සෝමනස්ස වේදනාව නැති වෙලා ගිහිල්ලා දුක්ඛ දෝමනස්යන් මතුවෙනවා. ඉතින් ඒ තනත්තාට ඒ සුඛසෝමනස්යන් බොහෝ කාලයක් පවත්වා ගන්නට ඕන නම් නැවත නැවත ඒවට අදාළ හේතු ප්‍රත්‍යයන් ගොඩනගන්නට වෙනවා. ඒ ගොඩනගන ගොඩනගන හේතු ප්‍රත්‍යයන් අභාවයට යන නිසා අර සුඛසෝමනස්යන් විපරිණාම ස්වභාවයටපත් වෙනවා, වෙනස් වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ඒ රූපයත් වේදනාවත් සංඥාවත් සංඛාරයත් විඥානයත් කියන මේ සියල්ලක්ම ලෞකික ධර්ම නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ ධර්ම නිසා ඒවාෙහි පීඩාකාරී ගතිය, ਸੰతాපකාරී ගතිය ආවේනික ලක්ෂණයක් හැටියට පවතිනවා. මෙන්න මේ විදිහට යම් කෙසේ සංස්කාර ධර්මයක හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා සංකත බව, විපරිණාම බව, පීඩාකාරී බව, ਸੰతాපකාරී බව विद्यमान වෙනවා නම් ඒ දුක්ඛ ධර්මයක් හැටියට පතහාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ විදිහට අනිත්‍ය බව, දුක් බව, විපරිණාම බව යම් කෙනෙකුට මතුකොට දකින්නට පුළුවන් නම් ඒ සංස්කාරයන්හි පවතින මේ ගති ලක්ෂණ තමයි ආදීනවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් මේ කාරණය තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ බෝසත් අවදීයේදී උන්වහන්සේට සිහිපත් වුණා උන්වහන්සේට කල්පනාවක් ඇති වුණා කාමයන්ගේ ආස්වාදයේ කුමක්ද ආදීනවේ කුමක්ද නිස්සරණේ කුමක්ද කියලා. ඒ පිළිබඳව උන්වහන්සේ දීර්ඝ කාලයක් සිහියෙන් නුවණින් විමසා බැලුවා. එහෙම විමසා බලනකොට තමයි උන්වහන්සේට දැනෙන්නේ, වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ මේ කාමයන්හි යම්කිසි සුඛ සෝමනස්ස ගතියක් තියෙනවා. කාම කියලා කියන්නේ අපි කැමති වෙන දේනේ. ඒකට ඇසින් දකින්නට කැමති වෙන දේ. රූපකාම. කනෙන් අහන්නට කැමති වෙන දේ. ශබ්දකාම. නාසයෙන් ආග්‍රහණය කරන්නට කැමති වෙන දේ. ගන්ධකාම. දිවෙන් රස විඳින්නට කැමති දේ. රසකාම. ඒ වගේම කයින් ස්පර්ශ කරන්නට කැමති දේ පොට්ටබ්බකාම. මනසින් අරමුණු කරන්නට කැමති දේ ධම්මකාම. එතකොට එතන ධම්ම කියලා කියන්නේ සද්ධර්මය කියන අදහසින් නෙමෙයි මනසට අරමුණු වෙන ආරම්භන කියන අදහසින්. මේ විදිහට මේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන සියල්ලක්ම පංචේන්ද්‍රයත් සහිතව ඒ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන සියල්ලක්ම කාම කියන පොදු නාමයෙන් හඳුන්වනවා. එතකොට ඒවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහට බෙදා හඳුනා ගන්නට පුළුවන්. අපි රූපයට කැමති වෙනකොට ඒක රූපකාම. රූප කියලා අදහස් කරන්නේ මෙතන ඇසට පේන දේවල් විතරක් නෙමෙයි. ඇසට පේන්නේ වර්ණ රූපය, කනට ඇහෙන්නේ ශබ්ද රූපය, නාසයට ආග්‍රහණය වෙන්නේ ගන්ධ රූපය. ඒ වගේම කයට ස්පර්ශ වෙන්නේ පොට්ටබ්බ රූප. එහෙම නැත්නම් එතන තියෙන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ලක්ෂණ කිහිපය. මේ විදිහට පංචේන්ද්‍රයන්ටම ගෝචර වෙන්නා වූ සියලුම ආරම්මන රූප හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට පංචස්කන්ධයෙන් රූපස්කන්ධය කියලා කියනකොට ඔය පංචේන්ද්‍රයන්ටම අරමුණු වෙන ගෝචර වෙන සියල්ලක්ම එතනට අයිති. එතකොට මේ පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන දේවල් තමයි අපි එක පැත්තකින් කාම කියලා හඳුන්වන්නේ. අනෙක් පැත්තෙන් ඒ කාම කියලා හඳුන්වන සියල්ලක්ම මේ රූප කියන තැනට අන්තර්ගත වෙනවා. එතකොට පංචස්කන්ධ හැටියට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි බෙදාගත්තත් එකම ලෝක ධර්මතා ටිකයි එතනට ඇතුළත් වෙන්නේ. ඒ වගේම කාම කියලා අපි හැඳින්වුවත් ඒ පංචේන් ෂඩේන්ද්‍රයන්ට ගෝචර වෙන සියල්ලක්ම තමයි එතනට ඇතුළත් වෙන්නේ. ඒතර කාමයයි කියලා හැඳින්නුවත් සමස්ත ලෝකයම එයට ඇතුළත් වෙනවා. පංචස්කන්ධයයි කියලා හැඳින්නුවත් සමස්ත ලෝකයම එතනට ඇතුළත් වෙනවා. ඒ නිසා කාමයන්ගේ ආස්වාදය ගැන කතා කරනකොට සමස්ත ලෝකයෙහිම යම්කිසි ආස්වාදනීය ගතියක් පවතිනවා නම් සුවදායක ගතියක් පවතිනවා නම් සොම්නස ඇති කරන්නට හේතු වෙන ගතියක් පවතිනවා නම් එය තමයි මේ ලෝකේහි එහෙම නැත්නම් කාමයන්හි එහෙම නැත්නම් පංචස්කන්ධෙහි ආස්වාදයේ හැටියට දක්වන්නේ. එය තථාගතයන් වහන්සේ නුවණින් අවබෝධ කරගන්නෝ මේක තමයි කාමයන්හි ආස්වාදයේ හැටියට සත්‍යෝ ඇලෙන්නේ. එතකොට එහෙම සුවයක් සෝමනස්සයක් නොදැනෙනවා නම් සත්‍යය ඒවා පිළිබඳව ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. නමුත් ඒ සියලුම ලෝක ධර්මයන්හි එහෙම නැත්නම් පංචස්කන්ධයන්හි ආදීනවයක් පවතිනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, වහා බිඳී යන බව, වෙනස් වෙන බව, ඊදාකාරී බව, ਸੰతాපකාරී බව මේවත් මේ සංස්කාරයන් සමග බැඳී පවතිනවා. ඒ තමයි මේ සංස්කාරයන්හි පවතින ආදීනවේ. සුඛ සෝමනස්යන් පවතින නිසා අපි කැමති වෙනවා ඒවයින් ඒවා නැවත නැවත ඉන්ද්‍රයන්ගෙන් ස්පර්ශ කරන්නට නැවත නැවත ලබන්නට කැමති වෙනවා පවත්වා ගන්නට කැමති වෙනවා නමුත් අර ආදීනවය නිසා අපට හැම විටම පීඩාවන් මතුවෙනවා. දැන් කාමයන්ගේ ස්වභාවය තමයි නොලැබූ කාමයන් ලබන්නට පොතජන සත්‍යය කැමති. ලැබූ කාමයන් පවත්වා ගන්නට කැමති. ඒ ලැබූ කාමයන්ගෙන් ඉන්ද්‍රයන් පිනවන්නට කැමති. ඔය තුන් විදිහෙන්ම කාමයන් ආස්වාදනය කරනවා. එහෙම ආස්වාදනය කළාට හැම විටම මේ තෘප්තිය පවතින්නේ නැහැ. බොහෝ කොට දුක වේදනාව පීඩාව අසහනය සත්‍යයට ඇති වෙනවා ඒ කුමක් නිසාද අර සංස්කාරයන්හි පවතින ආදීනවේ නිසා ඒතර ආදීනවේයි කිව්වේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය විපරිණාම ස්වභාවය අනිත්‍ය ස්වභාවය කියලා කිව්වේ හටගත් හටගත් තැනම වහා බිඳී යනවා විපරිණාම කියලා කියේ එසේ බිඳි බිඳි නැවත නැවත පවතිනා වූ පරම්පරාවෙහි වෙනස් වීම හටගන්නවා වගේම දුක්ඛ කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව, වෙනස් වෙන බව, පීඩාකාරී බව, ਸੰతాපකාරී බව මේ සියලුම නාම රූප ධර්මයන්ට පොදු ගති ලක්ෂණ. එතකොට ඒවා තමයි ආදීනව. එතකොට අපි සුඛ සෝමනස්යන් පවත්වා ගන්නට කැමති වුණාට ඒවා නැවත නැවත අපි සොයන්නට වෙහසුණාට හැම විටම සත්‍යයට ඒ සමග දුක පීඩාව අත්විඳින්නට සිද්ධ වෙන්නේ මේ සංස්කාර ධර්මයන්හි පවතින ආදීනවේ නිසයි කියන බව මහා බෝසතාණන් වහන්සේ සිහි නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා මෙය තමයි කාමයන්හි ආදීනවය ඊළඟට නිස්සරණයයි කියලා කියන්නේ කුමක්ද යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහන ඉදං රූපස්ස නිස්සරණ එතකොට රූපේහි නිස්සරණය කියන්නේ මොකක්ද? දැන් ආස්වාදය හඳුනාගත්තා, එහි පවතින සුඛ සෝමනස්ස ගතිය, ආදීනවේ හඳුනාගත්තා, එහි පවතින අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ගති ලක්ෂණ. එහෙමනම් නිස්සරණයයි කියලා කියන්නේ ඒ ආදීනවේ දැකලා ඒන් සිත නිදහස් කර ගැනීම. ඒ පිළිබඳව තියෙන ඇල්ම දුරු කිරීම. නිස්සරණ කියලා කියන්නේ එයයි. ආස්වාදයක් තියෙනවා වගේම ආදීනවයකුත් තියෙනවා ආදීනවයක් තියෙන නිසා මේ ආස්වාදය අඛණ්ඩව පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ ආස්වාදය తాවකාලිකයි. ඒක බොහොම සුළු අවස්ථාවකට පමණයි දැනෙන්නේ. නමුත් ආදීනවය බොහොම ප්‍රකටයි, ප්‍රබලයි කියන බව පැහැදිලිව දකිනකොට ඒ තනත්තා ඉන් නිස්සරණය වෙන්නට කල්පනා කරයි. නමුත් මූලික වශයෙන් මුලදී පතඥන සත්‍යය උත්සාහ කරන්නෙම ආදීනවේ බැහැර කරලා ආස්වාදයේ පමණක් පවත්වා ගන්නට. ඒ කියන්නේ පිනතුනේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනේ අෂ්ටලෝක ධර්මයන් ලාභ ලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක වශයෙන් දැන් මේකේ කරුණු හතරකට අපි කැමති ලාභ යස ප්‍රශංසා සැප ඔය හතරට කැමති නමුත් කරුණු හතරකට අපි අකමැති අලාභ අයස නිന്ദා දුක දැන් අපි හැම විටම උත්සාහ කරනවා අර කැමැති හතර තියාගෙන අකමැති හතර බැහැර කරන්න. නමුත් එහෙම කරන්න උත්සාහ කළාට කවදාවත් ඒක එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. කොමක් නිසාද? මේ සංස්කාර ධර්මයන්හි ඒ ප්‍රියමනාප ගතිය, ඉන්ද්‍රිය පිනවන ගතිය, සුඛ සෝමනස්සයන්ට ගෝචර වෙන ගතියක් පවතිනවා වගේම දුක්ඛ දෝමනස්යන්ට හේතු වෙන එක්තරා ආදීනවයකුත් ඒ සමග බැඳී පවතිනවා. මේක සංස්කාර ධර්මයන් සියල්ලෙහිම පවතින අනිවාර්ය අංග දෙකක්. මොකක්ද මේ අංග දෙක? ද්වේනිශ්චිත භාවයයි කියලා හඳුන්වනවා. ද්වේනිශ්චිත භාවය කියලා කියන්නේ මේ අන්ත දෙකක් හැම විටම පවතිනවා. මේ කෙලවර සහ අනෙක් කෙලවර. ලාභය කියලා කිව්වොත් ඒ ලාභය තියෙන තැන අලාභය ඒ සමග බැඳී පවතී. ලාභය කියන එකක් අපිට හඳුනා ගන්නට වෙන්නේ අලාභයට සාපේක්ෂව. අලාභය කියන එකක් අපිට හඳුනා ගන්නට වෙන්නේ ලාභයට සාපේක්ෂව. එතකොට අලාභය කියලා එකක් නැත්නම් ලාභයයි කියලා කතාවක් නැහැ. ලාභයයි කියලා එකක් නැත්නම් අලාභයයි කියලා කතාවක් නැහැ. මේ හැම එකක්ම එකකට එකක් සාපේක්ෂයි. අන්‍යෝන්‍යව බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දැන් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එහෙමයි. සැපය කියන එක දුකට සාපේක්ෂව, දුක කියන එක සැපයට සාපේක්ෂව. ඒ විදිහට තමයි ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ආලෝකය කියන එක අන්ධකාරයට සාපේක්ෂව. අඳුර කියන එක ආලෝකයට සාපේක්ෂව. උස කියන එක මිටි බවට සාපේක්ෂව. මිටි කියන එක උස බවට සාපේක්ෂව. හොඳ කියන එක නරකට සාපේක්ෂව. නරක කියන එක හොඳට සාපේක්ෂව. මේ විදිහට හැම විටම සංස්කාර ධර්මයන් ද්වය නිශ්චිත ගතියෙන් යුක්තයි. එක් අන්තයක් පවතිනවා නම් අනෙක් අන්තයත් ඒ සමග බැඳී පවතිනවා. එතකොට අපට ඕන වෙනවා අපි කැමති අන්තය පවත්වාගෙන අකමැති අන්තය බැහැර කරන්න. ලාභය පමණක් තියාගෙන අලාභය දුරු කරන්නට ඕන වෙනවා. යසස පමණක් තියාගෙන අයස දුරු කරන්නට ඕන වෙනවා. ඒ වගේම ප්‍රශංසා පමණක් තියාගෙන නිന്ദාව දුරු කරන්නට ඕන වෙනවා. සැපේ පමණක් තියාගෙන දුක දුරු කරන්නට ඕන වෙනවා. ඉතින් මේ සඳහා තමයි සත්වෝ අනන්ත සසරේ අවකම් වලින් වැළකෙමින් පින්කම් කරමින් නොඑක ආකාරයෙන් උත්සාහ කරන්නේ. ඉතින් පව්කම් වලින් වළකිනකොට යම් ප්‍රමාණයකට දුක්ඛ දෝමනස්යන් අඩු වෙනවා. පින්කම් කරනකොට යම් ප්‍රමාණයකට සුඛ සෝමනස්යන් වැඩි වෙනවා. එහෙම වුණාට ਸਰව සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයාට ආදීනවෙන් බැහැර කරන්නට පුළුවන් කමක් නැහැ. ඇයිද ආදීනවෙන් බැහැර කරන්නට බැරි? දැන් අපි හිතමු සම්පූර්ණයෙන්ම යම් කිසි කෙනෙක් පව්කම් වලින් වැළකුණාය කියලා. එහෙම වැළකීලා ඒ තැනත්තා කුසල ධර්මම સિદ્ધ කරනවා. දැන් මේ කුසල ධර්මවල විපාක වශයෙන් ඒ තැනත්තා මනුස්ස ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ අපි හිතමු සක්විති රජ කෙනෙක් බවට පත් වුණා කියලා. ඒ සක්විති රාජ්‍යත්වයට පත් වුණාම සියලු සැප සම්පත් වලින් සුඛ සෝමනස්යන්ගෙන් ආඩ්‍යයි. නමුත් ඒ තැනත්තා දවසින් දවස වයස්ගත වෙනවා. එතකොට වයස්ගත වීම, ජරාවටපත් වීම, අංග ප්‍රත්‍යංග දුබල වීම කියන එක පව්කම් වලින් වැළකුණා කියලා නවත්තන්න බෑ. පින්කම් කළාය කියලා ඒ තනත්තාට මේ ජරාවටපත් වීම වළක්වන්න බෑ. ඒ වගේම අනිත්‍ය ධර්මය අනිත්‍ය ධර්මය නිසා යම් දිනක Tamanට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ, ඒක වළක්වන්න බෑ. ඒ වගේම වාපිත් සම්මාදිය වෙනස් වෙනකොට කය රෝගී වෙනවා දුබල වෙනවා. ඒක 100%ක් නවත්තන්න බෑ. ඒ වගේම තමන් සම්පත ධනය වැය වෙනවා, ෂය වෙනවා. ඒ සැප දුක් ආදී වෙනස් වෙනවා, උස්පහත් වෙනවා. ඒවා ලෝක ධර්මතාවය. එතකොට පව්කම් වලින් වැළකුණු නිසා ඒ ඒ තනත්තාට අකුසල කර්ම හේතුවෙන් මතුවෙන බරපතල ප්‍රශ්නයක් මතු නොවෙන්නට පුළුවන්. කුසල කර්ම බහුලව સિદ્ધ කරපු නිසා එතනත්තා කුසලයෙන් ආඩ්‍ය වෙලා සුඛසෝමනස්ස බහුලව පවතින්නට පුළුවන්. නමුත් කොතෙක් සුඛසෝමනස්සයන් ලැබුවා වුණත් මේ සංස්කාරයන්ට ආවේනික වූ ගති ලක්ෂණ පවතිනවා. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාර ධර්මයන් අනිත්‍ය වෙන්නේ අපේ වරදක් නිසා නෙමෙයි. අපි පව්කම් කරපු නිසා නෙමෙයි. පින්කම් මදි වුණු නිසා නෙමෙයි. හටගත්තු සංස්කාර ධර්මයේ වහා බිඳී යනවා. ඒකේ ධර්මතාවයන්ගේ ස්වභාවය. එහෙමනම් අපි පව්කම් වලින් වැළකුණා කියලා පින්කම් කළා කියලා විතරක් අපිට මේ ලෝකෙහි අනිත්‍ය නැමැති ආදීනවෙන් නිදහස් වෙන්නට බෑ. ඒ වගේම සංස්කාර ධර්මයන් කිසි දුක්ඛ ලක්ෂණය. අපි පව්කම් වලින් වැළකුණා කියලා පින්කම් කළා කියලා විතරක් අපිට මේ දුක්ඛ ලක්ෂණය දුක්ඛය නැමැති ආදීනවේ දුරු කරන්නට බෑ. බොහෝ පින්කම් කරලා යම් කෙනෙක් දිව්‍යාත්ම භාවයක උපන්නා කියලා හිතමු. බ්‍රහ්ම තත්වයක බ්‍රහ්මාත්ම භාවයක් ලැබුවා කියලා හිතමු. එතකොට ඒ දිව්‍ය බ්‍රහ්ම ආත්ම භාවවලත් උපදින්නේ නාම රූප ධර්ම වූ සංස්කාර ධර්ම ඒ වස්සනයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි යනවා. ඒ බිඳන බිඳන හැම මොහොතකම නැවත නැවත කර්ම ශක්තියෙන් චිත්ත ශක්තියෙන් ඒවා පවත්වා ගන්නට නඩත්තු කර ගන්නට සිද්ධ වෙනවා. ඒ කොතෙක් නඩත්තු කරගත්තත් පවත්වා ගත්තත් ඒවා සදාකාලික නෑ අනුක්‍රමයෙන් වෙනස් වෙලා වෙනසකටපත් වෙනවා. ඒ නිසා සසර ගමනේ ඒ දේවත්වයට පත්වුණු කෙනාටත් බ්‍රහ්මත්වයට පත්වුණු කෙනාටත් කෙටි කාලීනව යම්කිසි සුඛ සෝමනස්යක් අත්විඳට සංස්කාර ධර්ම ඇසුරු කරන තාක්කල් ඒ සංස්කාර ධර්මයන්ගේ ආවේනික ලක්ෂණයක් වූ දුක්ඛයෙන් ඒතනත්තාට නිදෙන්නට පුළුවන් කමක් නැහැ. දැන් එහෙමනම් සසර ගමනේ බොහෝ ප්‍රතඥ සත්වෝ පව්කම් වලින් වැළකීලා කුසල් දහම් කරමින් උත්සාහ කරනවා අර Taman අකමැති අන්තය බැහැර කරලා කැමැති අන්තය පමණක් පවත්වා ගන්න. ආස්වාදයේ පමණක් පවත්වාගෙන ආදීනවේ බැහැර කරන්නට වෑයම් කරනවා. ඉතින් මේ ප්‍රයත්නය තමයි සත්‍යය දුක් විඳිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ Taman රුචි කරන දේ පවත්වාගෙන අරුචි දේ බැහැර කරන්නේ. කැමති දේ තියාගෙන අකමැති දේ ඉවත් කරා. එහෙම ඉවත් කරන්න උත්සාහ කළාට ඒක සාර්ථක ක්‍රියාවක් නෙමෙයි. ඇයි සාර්ථක නොවෙන්නේ? උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් ලී දණ්ඩක් ගත්තාම මේ ලී දණ්ඩේ කෙලවර දෙකක් තියෙනවා. අපි කල්පනා කරනවා මට ලී දණ්ඩේ මේ කෙලවර විතරයි ඕන අනිත් කෙලවර එපා කියලා. අනිත් කෙලවර එපා කියලා ඒ කෙලවර කපා දැම්මහම ඒ කපා දමන තැනින් නැවත කෙලවරක් හටගන්නවා. ඒ කපා දමන තැන තමයි ඊට පස්සේ මේ දන්නේ කෙලවර වෙන්නේ. ඊට පස්සේ ඒකත් එපයි කියලා කපා දැම්ම ඒ ඒ කපා දමන තැන තමයි ඊළඟ කෙලවර වෙන්නේ. මෙහෙම කොයි විදිහට කොයිතරම් සියුම් විදිහට කපලා කඩලා වෙන් කළා ඒ දෙකලවරක් පවතින ගතිය අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි ස්කන්ධයක් පවතිනවා නම් ඒ ස්කන්ධය කොයිතරම් සියුම් වුණත් එහි මේ කෙලවර සහ අනෙක් කෙලවර කියලා දෙකලවරක් පවතිනවා. යම් නාම ධර්මයක් පවතිනවා නම් ඒ නාම ධර්මයේ අර ස්කන්ධයක වගේ කෙලවර දෙකක් පනවන්නට පුළුවන් කමක් නැහැ. නමුත් ඒ නාම ධර්මයේ යම් කෙසේ ගති ලක්ෂණ දෙකක් අනිවාර්යෙන් ප්‍රකට වෙනවා. එය සුවදායකයි කියලා අපි හඳුනා ගන්නවා නම් දුක්ඛ කියන අන්තයත් එහෙම පවතිනවා. ඇයි ඒ හටගත් ධර්මතාවයේ බිඳී යනකොට හටගත්තු දේ සුඛයි කියලා අපි ගන්නවා නම් එය බිඳී යාම තමයි දුක්ඛය නැමැති අන්තය. එතකොට අපි ඒ හට ගැනීම දුකයි කියලා ගන්නවා නම් ඒ බිඳියාම තමයි සුඛයයි කියන අන්තය. මේ විදිහට රූප ධර්මයන්හි ස්කන්ධයක් හැටියට අන්ත දෙකක් අපට හඳුනා ගන්නට පුළුවන්. නාම ධර්මයන්හි ස්වභාව වශයෙන්, ගති ලක්ෂණ වශයෙන් අන්ත දෙකක් හඳුනා ගන්නට පුළුවන්. එතකොට ලෝකයේ අසුරු කරන තාක්කල් අපට මේ අන්ත දෙකටම ඒ ඒ පැත්තට දෝලණය දෙමින් තමයි ජීවිතය පවත්වා ගන්නට සිද්ධ වෙන්නේ. මේ අන්තෙන් අරාන්තයට, ඒ අන්තෙන් මේ අන්තයට. එතකොට අපිට එක පැත්තක් විතරක් අයින් කරලා අනිත් පැත්ත තියෙන්නට ඕන කියලා හිතුවට ඒක කරන්නට බෑ. හරියට කාසියක දෙපැත්ත වගේ කාසිය මේ පැත්ත විතරයි මට ඕන අනිත් පැත්ත එපා කිව්වට හරියන්නේ නැහැ. ඒ පැත්ත අපිට බැහැර කරන්න බෑ කාසිය ගත්තොත් ඒකේ අනිවාර්යෙන් දෙපැත්තක් පවතිනවා. අන්න ඒ වගේ සසර ගමනේ ලාභ සමග බැඳී පවතින අලාභය. යසස සමග බැඳී පවතින අයස. ප්‍රශංසා සමග බැඳී පවතින නිന്ദාව. සැපය සමග බැඳී පවතින දුක්ඛය. එයිද අපි පව්කම් කරපු නිසා නෙමේ මේ සංස්කාර ධර්මයන්ගේ ද්වේ නිශ්චිත බව. එතකොට අපි කොච්චර කුසල් දහම් කරලා වුණත් ලබන්නේ පංචස්කන්ධයක් නම් ලබන්නේ සංස්කාර ධර්ම නම් ඒ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය මේ ද්වේමිශ්‍රිත භාවය අපිට වෙනස් කරන්නට වළක්වන්නට පුළුවන් කමක් නැහැ. මිනිසත් බවක උපන්නත්, දෙව්වත් බවක උපන්නත්, බ්‍රහ්මතලයක උපන්නත් අපිට මේ ස්වභාවය වෙනස් කරන්න බෑ. නමුත් පතජන සත්‍යය මුළු සසර ගමනේම ආස්වාදනීය අන්තය පමණ පවත්වාගෙන ආදීනවේ හෙවත් දුන්නස දුක බැහැර කරන්නට ඒතනත්තා වෑයම් කරනවා. ඉතින් මේ ප්‍රයත්නය තමයි ඒ තනත්තා සසර ගමනේ මේ සංස්කාර ධර්ම සමග පොරබදිමින් දුක් විඳිනවා කියලා කියන්නේ. එතකොට මේක වෙනස් කළ නොහැකි කියලා අත්දැකීම් තුලින් යම් කෙනෙක් වටහා ගන්නකොට, ඒ කියන්නේ දැන් අපි යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරලා කරලානේ නැවත නැවත හඳුනාගන්නේ මේක සාර්ථක වෙන්නේ නැහැ කියලා. එතකොට පුද්ගලයාට ප්‍රඥාව අවදි වෙනවා. ඒ අත්දැකීම තුළින් කුමක්ද අවදි වෙන ප්‍රඥාව ආස්වාදය අපේක්ෂා කරන තාක්කල් ආදීනවේ ඒ සමග බැඳී පවතිනවා. ඉතින් ආස්වාදය අපට ඕන නම් ආදීනවය පිළිගන්නට සිද්ධ වෙනවා. අපට ආදීනවේ බැහැර කරන්නට ඕන නම් ආස්වාදයත් බැහැර කරන්නට සිද්ධ වෙනවායි කියන අවබෝධය, ඒ ඥානය, ඒ ප්‍රඥාව ඒතනත්තාට ටිකෙන් ටික අවදි වෙන්නට ගන්නවා. අර අත්දැකීම තුලින් මේ සංස්කාර ධර්මයන් සමග පොරබදලා පොරබදලා ඇති වෙන වෙහෙස තුලින් එතනත්තට අවබෝධ වෙනවා කවදාවත් මේ දෙක වෙන් කරන්නට පුළුවන් කාරණයක් නෙමෙයි. කාසියේ මේ පැත්ත ඕන කියලා අගේ තියෙන පැත්ත අපි ගන්නකොට අනිත් පැත්තත් ඒත් එක්ක එනවා. අනිත් පැත්ත එපා කියලා බැහැර කරනවා නම් අපිට මුළු කාසියමයි බැහැර කරන්න වෙන්නේ. කාසිය තියාගන්නවා නම් අපිට දෙපැත්තම තියාගන්නට සිද්ධ වෙනවා. එහෙමනම් තියාගන්නෝ නම් දෙකම තියාගන්නට වෙනවා. බැහැර කරනෝ නම් දෙකම බැහැර කරන්නට වෙනවා. එතනදී ඒ තනත්තාට තීරණය කරන්නට වෙනවා ආස්වාදයත් එක්ක ආදීනවයක් තියාගන්නවද එහෙම නැත්නම් දෙකම බැහැර කරලා මෙතනින් නික්මෙනවද අන්න එතකොට එතනටට වැටහෙන්න ගන්නවා යම්කිසි සුවයක් සදාකාලිකව පවත්වා ගන්නට අවශ්‍ය නම් මේ ආස්වාද ආදීනව දෙකම බැහැර කරන්නට සිද්ධ වෙනවා එකක් තියෙන තැන අනිත් එක ඒහා බැඳී පවතිනවා වේනිශ්චිත ගතිය සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණයයි ඒ නිසා යම් තැනක සංස්කාර ධර්ම පවතිනවද යම් තැනක සංස්කාර ධර්ම උපාදාන කරගන්නවද එතන ආස්වාදයේ පමණක් නෙවෙයි ආදීනවේ අනිවාර්යෙන් පවතිනවා ඒ නිසා ආදීනවේ බැහැර කළ යුතුය නම් ඇල්ම දුරු කරලා තෘෂ්ණාව දුරු කරලා ඒ සංස්කාරයන්ගෙන් නිදහස් වෙන්නට ඕන කියන මේ අවබෝධය ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තනත්තා නිස්සරණයට නැඹුරු වෙනවා. එතකොට මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහන. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහාන ඉදං රූපස්ස නිස්සරණ ඒ රූපය සම්බන්ධව පවතින රූපය ගැන විතරක් නෙමෙයි ඉතිරි කාරණා ගැනත් කියනවා වේදනා සංඥා සංඛාර විඥාන මේ සියල්ලක්ම සම්බන්ධව. අපි මුලින් සඳහන් කළානේ පංචස්කන්ධය හැටියට දක්වන්නේ සමස්ත ලෝකයයි. කාමයේ හැටියට දක්වන්නේ සමස්ත ලෝකයයි. එතකොට ඒ සමස්තය පිළිබඳවම ඒ තනත්තාට අනුක්‍රමයෙන් වැටහෙන්නට ගන්නවා මේවා පිළිබඳව චන්දරාගයෙන් ඇලී බැඳී පවතින තාක්කල් යම් ආස්වාදයක් තිබුණට ඒ ආස්වාදයක් සමග ආදීනවයක් පවතිනවා එහෙමනම් ඒ ආස්වාදයෙන් ඇලී බැඳී පවතින තාක්කල් ආදීනවේ වෙන් කරන්න බෑ ආදීනවේ වෙන් කළ යුතු නම් මේවා පිළිබඳව තියෙන ඇලීම බැඳීම දුරු කරලා ඒවයින් බැහැර වෙනවා හැරෙන්නට වෙන කල හැකි කිසිවක් නැහැ අන්න එතනදී තමයි නිස්සරණ. නිස්සරණ කියලා කියන්නේ නික්මීම. එතකොට කුමකින්ද නික්මෙන්නේ? ද්‍රව්‍යයන්ගෙන්, පුද්ගලයන්ගෙන්, ලෝකයෙන් නෙවෙයි. බන්ධනේදී නික්මෙන්නේ. ඒ බැඳීම නිසායි, බලාපොරොත්තුව නිසායි, අපේක්ෂාව නිසායි මේ ගැටලුව පවතින්නේ. එහෙම නැතිනම් ලෝකයේ තුල පවතින සංස්කාර ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා. එහෙම ඇති වෙලා නැති වෙලයි ගියා කියලා අපට 아무තු අමාරුවක් නැහැ. අපට ඒ සම්බන්ධව අමාරුවක් ඇති වෙන්නේ අපි ඒ පිළිබඳව චන්දරාගයෙන් බැඳී සිටින තාක්කල් එතකොට කුඩා දරුවෙකුට සෙල්ලම් බඩුවක් නැති වුනහම ඒක කැඩුනහම බිඳුනහම දුකක් ඇති වෙන්නේ ඒ දරුවා ඒ සෙල්ලම් බඩුවත් එක්ක බැඳී පවතින තාක්කල් ඒ දරුවා ලොකුමහත් වෙනකොට ඒ පිළිබඳව තියෙන ඇල්බ බැඳීම දුරු වුණාට පස්සේ අර සෙල්ලම් බඩුව කැඩුනා කියලා බිඳුනා කියලා විනාශ වුණා කියලා ඒ දරුවාට කීඩාවක් නැහැ. ඇයි ඒ පිළිබඳව තියෙන චන්ද රාගය සිතින් දුර වෙලා. එතකොට හටගත්තු ධර්මයන් බිඳී යනවා. ඒක ලෝක ධර්මතාවය. නමුත් එයින් සිත්වල මතුවෙන්නේ නැහැ. දුක්ඛ දෝමනස්යන් මතුවෙන්නේ නැහැ මනසට. එතකොට අර සුඛ සෝමනස්යන් මතුවෙන්නේ ඒව ආස්වාදනය කරන තාක්කල්. නමුත් ඒ ආස්වාදනය කරන්න කරන්න ආදීනවයක් දැනී පවතිනවා. එහෙමනම් ඒ පිළිබඳව තියෙන චන්දරාගයේ බන්ධනය දුරු කළ තැන අපිට ඒ සම්බන්ධව සුඛ සෝමනස්සයක් ඇති වෙන්නේ නැහැ දුක්ඛ දෝමනස්සයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සුඛ සෝමනස්සය අපට ඕන වෙනවා නම් පවත්වා ගන්නට ඒක පවත්වන තාක්කල් දුක්ඛ දෝමනස්සය පවතිනවා. ඒ නිසානේ තථාගතයන් වහන්සේ දේශනා කරන තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්‍රමුක්තස්සන අපි සෝකෝ කුතෝ බය. එතකොට මේ තෘෂ්ණාවෙන් අපි බැඳී පවතින තාක්කල් තමයි අපට ශෝකය බිය හටගන්නේ. ඒ තෘෂ්ණාව තියෙන තාක්කල් තමයි ඇලීම, බැඳීම, සුඛය, සෝමනස්ස ඒවා තියෙන්නේ. ඒ තෘෂ්ණාවෙන් බැඳී පවතින තාක්කල්. තෘෂ්ණාවෙන් බැඳෙන්නේ නැති වෙනකොට අපට සුඛය දැනෙනවා. හැබැයි ඒ සම්බන්ධව 아무තු සොම්නසක්, 아무තු ඇල්මක්, තෘෂ්ණා මූලික සොම්නසක් ඇත්තේ නැහැ. දැන් සෝමනස්සය වුණත් දෙආකාරයකින් දක්වනෝ සාමිස සහ නිරාමිස. සාමිස සෝමනස්සය එහෙම නැත්නම් සාමිස සුවය. අපිට සුඛ සෝමනස්සයන් සාමිසව විඳින්නත් පුළුවන්, නිරාමිසව විඳින්නත් පුළුවන්. සාමිසව විඳිනවා කියලා කියන්නේ අර ඉන්ද්‍රයන්ට දැනෙන සුවදායක ගතිය. පිනවන ගතිය. ඒවා විඳින්මින් යම් කිසි සුඛ සෝමනස්සයක් විඳිනවනම් හැම විටම ඒකත් එක්කලා ආදීනවය පවතිනවා දුක්ඛ දෝමනස්යන් බැඳී පවතිනවා. ඒතර මේ කාරණේ තේරුම් ගත්තාම තමයි ඒ ආර්ය ශ්‍රාවකයා ඒ පිළිබඳව තියෙන චන්දරාගය දුරු කරන්නේ චන්දරාගය ප්‍රහාණය කරන්නේ යෝ රූපස්මින් චන්දරාග විනයෝ චන්දරාග පහනං ඉදං දුක්ඛස්ස නිස්සරණං ඉදං රූපස්ස නිස්සරණං රූපය පිළිබඳව එසේ පවතිනා වූ ඇලීම බැඳීම දුරු කරපු තැන ඒ රූපය වෙනස් වුණා කියලා අභාවයට ගියා කියලා අපට දුක්ඛ දෝමනස්යන් හටගන්නේ නැහැ. එහෙමනම් දුක්ඛ දෝමනස්යේ පවතින්නේ අර සංස්කාර ධර්මයන් පිළිබඳව තියෙන ඇල්ම පවතින තාක්කල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෝසත් අවදීයේදී මෙබඳු සංකල්පනාවක් මතු වුණා මේ කාමයන්ගේ ආස්වාදය කුමක්ද ආදීනවේ කුමක්ද නිස්සරණය කුමක්ද කියලා එසේ සොයන්නා වූ විමසන්නා වූ මට මෙසේ අවබෝධ වුණා කුමක්ද මේ කාමයන් හේම නැත්නම් මේ සංස්කාර ධර්මයන්හි ඉන්ද්‍රයන්ට දැනෙන තෘෂ්ණාවෙන් විඳිය හැකි යම්කිසි සුඛ සෝමනස්යක් පවතිනවා නම් එය තමයි මේ කාමයන්හි ආස්වාදය ඒ වගේ මේ කාමයන්හි අනිත්‍ය බවක්, දුක් බවක්, විපරිණාම බවක් පේනවනම් එය තමයි ඒවාෙහි පවතින ආදීනවය. ඒ ආදීනවය බැහැර කරලා ආස්වාදයේ පමණක් පවත්වා ගන්නට උත්සාහ කළාට එය කල නොහැකි දෙයක් බව අවබෝධ වෙනකොට ඒ පිළිබඳව තියෙන කැමැත්ත, චන්දරාගය දුරු කරන්නට පුළුවන්. එසේ දුරු කළ තැන ඒ සම්බන්ධව ඇති වෙන සුඛ සෝමනස්යන් අපි තෘෂ්ණා මූලිකව ග්‍රහණය කරන්නේ නැහැ. ඒ නිසා ඒ තෘෂ්ණාව නිසා හටගන්න දුක්ඛ දෝමනස්යන් අපටින් ඔබට ඇති වෙන්නේ. ඒන් පසු පවතින්නේ ස්වභාවික වේ සංස්කාර ධර්මයන්ගෙන් අපට දැනෙන යථා ස්වභාවය පමණයි. ඒ යථා ස්වභාවයේ තෘෂ්ණාවෙන් තොරව දකිනකොට අපට මානසික වශයෙන්, නිර්ආමිෂ වශයෙන් සොම්නසක් අත්විඳින්නට පුළුවන්. එය නිර්ආමිෂ සුඛය. එතකොට නිවනෙහි පවතින්නේ ඒ බඳු සුඛය. නිවනෙහි පවතින සුඛය පිළිබඳව දක්වන අවේදිත සුඛයයි කිය. මේ නිස්සරණය තුලින් යම් සුඛයක් ඇති වෙනවා. දැන් අපි කතා කළානේ ආස්වාදයේ හැටියට දක්වන්නේ සුඛසෝමනස්ය. නමුත් ඒ ආස්වාදයක් හැටියට ගන්නා සුඛසෝමනස්සෙහි තියෙන විඳින ගතිය. ඒවා අත්හැරීම තුලින් නිස්සරණය වීම තුලිනුත් යම්කිසි සුඛසෝමනස්සයක් ඇති වෙනවා. ඒ ඇති වෙන සුඛසෝමනස්සය නිර්ාමිසයි. එය නොවිඳිනා වූ සුඛයක් එහෙම නැත්නම් අවේදිත සුඛයක් කියලා හඳුන්වනවා. ඒතර සුඛයක් පවතිනවා. නමුත් ඒ සුඛය අවේදිතයි. විඳින දෙයක් නෙමෙයි. දැන් අර විඳින්නා වූ සුඛය නිසා තමයි ඒතනත්තා සෝමනස්ස සහගතව දැඩිව එහි බන්ධනය නමුත් නිරාමස වශයෙන් විඳින්නා වූ සුඛය පිළිබඳව යම්කිසි මානසික ප්‍රසාදනීය ගතියක් පවතිනවා යම්කිසි සුවයක් පවතිනවා ඒ අවේදිත සුඛයක් හැටියටයි තථාගතයන් වහන්සේ දක්වන්නේ. මේක හඳුනා ගන්නට තථාගතයන් වහන්සේ උපමාවක් දේශනා කරනවා කුෂ්ඨ රෝගියෙකුට ඒ කුෂ්ඨය පවතින තාක්කල් එහි නලියන කසන ගතියක් දැනෙනවා. ඒ නලියන කසන ගතිය දැනෙනකොට කසන් නැතුව ඉන්න අමාරුයි. ඒක මහ පීඩාවක්. ඒකට හේතනත්තට ඒ වෙලාවට හොඳට අත දිග ඇරලා හිතේ හැටියට කසන්න පුළුවන් නම් තමයි යම් සුවයක් දැනෙන්නේ. ඒ වගේම ඒ කුෂ්ඨය ටිකක් තවන්නට රත් කරන්නට පුළුවන් නම් එතකොට යම් කිසි සුවයක් දැනෙනවා. හැබැයි යම් තාක් නියපොතු වලින් කසනවද, පත් කරනවද ඒ තාක් සුවයක් දැනුණා වුණාට එය බොහොම తాවකාලිකයි. ඉන් අනතුරුව අර කුෂ්ඨය ඔඩු දුවනවා එන්න එන්න වර්ධනය වෙනවා. වඩාත් නරක පැත්තට හැරෙනවා. නමුත් අර తాවකාලික සුවයක් තියෙනවා. ඒ සුවයෙන් අනතුරුව ඒ සුවයත් සමගම දුක දුම්නස ජනිත කරන විදිහට ඒ රෝගය වඩාත් උත්සන්න අපි හිතමු වෛද්‍යවරයෙක් මේ රෝගියාට උපදෙස් දෙනවා කහන්න ඕන වුණාට කහන්න එපා. නලියවට ටිකක් ඉවසගෙන ඉන්න. මේකට අවශ්‍ය ප්‍රතිකාර කරන්නට ඕන කියලා අවශ්‍ය ප්‍රතිකාර ටික කරන්නට නියම කරනවා අර රෝගියා කසනකොට කසන්නේ නැතුව ඒක දරාගෙන අර ප්‍රතිකාර ටික කරගෙන යනවා අමාරුයි. කලක් ප්‍රතිකාර කරනකොට රෝගය සම්පූර්ණයෙන් සුව වෙනවා. දැන් කෙනෙක් අහනවා දැන් කොහොමද කුෂ්ඨ රෝගය? දැන් සනීපයි. දැන් සනීපයි කියලා කියන්නේ මොකක්ද? අර කසනකොට දැනෙනවා වගේ සනීපයක්ද රත් කරනකොට දැනෙනවා වගේ සනීපයක්ද සීතල කරනකොට දැනෙනවා වගේ සනීපයක්ද අත ගන්නකොට දැනෙනවා වගේ සනීපයක් හුලම් වදිනවා වගේ සනීපයක් ඒ මොකක්වත් නැහැ. එහෙනම් මොකද්ද සනීපය කියලා කියන්නේ? මෙතෙක් පැවතුණු දුක්ඛ දෝමනස්සය නැති බව. මෙතෙක් පැවතුණු පීඩාව, මෙතෙක් පැවතුණු වේදනාව නැති බව තමයි එහි පවතින සුඛය. එය හඳුන්වන්නේ අවේදිත සුඛයක්. එයි ඒක විඳින සුවයක් නෙමෙයි විඳින්නට තරම් දෙයක් නෑ ඒක. නමුත් විඳින්නට දෙයක් නැති වුණාට ඒක නැති දෙයක් නෙමෙයි ඒක තියෙන දෙයක්. ඇයි තියෙන දෙයක් කියලා කියන්නේ දැන් ඒ කුෂ්ඨ රෝගය සුව වුණා කියන කාරණය සත්‍ය වශයෙන් පවතින දෙයක්. ඒක නොපවතින දෙයක් නම් කුෂ්ඨ රෝගය සුව වුණා කියන එක නොපවතිනවා නම් නැවත කුෂ්ඨ රෝගය මතුවෙන්න ඕනේ. නැවත කුෂ්ඨ රෝගය මතු නොවන තාක්කල් රෝගය සුවපත් වුණා කියන බව විද්‍යමාන වූ ධර්මයක්. ඒ නිසා යම් කෙනෙක් මේ කාමයන් පිළිබඳව තියෙන චන්දරාගය දුරු කළාම ඒ ඇති වෙන නිස්සරණය ඒ සුවය අවේදිත සුඛයක් එය ప్రత్యක්ෂ වශයෙන්ම මාර්ගඵල අවබෝධය තුළින්ම යම් කෙනෙක් ඒ නිස්සරණය සාක්ෂාත් කරනවද ඒ තනත්තාගේ නිවීම සුවය සදාකාලිකයි. ඇයි ඒක සදාකාලිකයි කියලා කියන්නේ? එය වෙනස් වෙනවා නම් නැවත ඒ තනත්තා දුකටපත් වෙන්න ඕන. නැවත කෙලෙස් මතුවෙන්න ඕන. නැවත චන්දරාගය මතුවෙන්න ඕන. ඒතර පුතත්ජන සත්‍යයගේ ක්ලේශයන් යටපත් කිරීම తాවකාලිකයි එය සදාකාලික නැහැ ක්ලේශයන් යටපත් කළාට නැවත මතුවෙන්නට පුළුවන් අපි යම් යම් ආකාරයෙන් කාමයන්හි ආදීනවේ දැනගෙන ඒන් සිත නිදහස් කරගත්තට නැවත අපේ මනසේ තෘෂ්ණාව මතුවෙනවා නැවත චන්දරාගය මතුවෙනවා එතකොට නැවතත් අපි ඒව සොයනවා නැවතත් වැළඳ ගන්නවා ආයෙත් ආදීනවේ විඳිනවා නැවතත් දුකටපත් වෙනවා ආයෙ අතහරිනවා ඉතින් මෙහෙම මුළු සසර ගමනේම සත්වයින් යලි යලි මේවා පිළිබඳව ඇලෙමින් බැඳෙමින් පැටලෙමින් උත්සාහ කරනවා ආස්වාදයේ පමණක් ඉතිරි කරගෙන ආදීනවේ බැහැර කරගන්න. එය කෙසේවත් කළ නොහැකි කියලා දීර්ඝ කාලයක් සසරේ අත්දැකීම් තුළින් ප්‍රත්‍යක්ෂ වුණු තැන ඒ තනත්තායි පිළිබඳව තියෙන කැමැත්ත අතහැර දමනවා. ඒ කැමැත්ත අතහැරීමත් සමගම අර කුෂ්ඨ රෝගය සුව වුණා වගේ පූර්ණ වශයෙන් නිස්සරණ සුවය ඒ තනත්තාත් විඳිනවා. නමුත් ඒ සුවය අවේදිත සුඛයක් කියලා හඳුන්වන්නේ කුෂ්ඨය කසනකොට ආස්වාදයක් ලැබෙන්නේ සුවයක් ලැබෙන්නේ. නමුත් කුෂ්ඨය සුව වුණහමත් ලැබෙන්නේ සුවයක්. කුෂ්ඨය කසනකොට ලැබෙන සුවය ආස්වාදයයි කියලා හඳුන්වනවා. කුෂ්ඨය නැතුවම ලැබෙන සුවය ආස්වාදය කියලා හඳුන්වන්නේ නැහැ. එය සුවය හැටියට හඳුන්වනවා. අන්න ඒ වගේ කාමයන් තෘෂ්ණා මූලිකව චන්දරාගයෙන් උපාදාන කරගෙන බැඳීගෙන අපි අත්විඳින තාක්කල් ඒ කාමයන් නිසා යම්කිසි සුඛ සෝමනස්යක් හටගන්නවද එය විඳින්නා වූ ආස්වාදය ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා එය තමයි සංස්කාර ධර්මයන්ගේ ආස්වාදය එය තමයි කාමයන්ගේ ආස්වාදය කාම කියලා කියන්නේම කැමැති බව ඒ කැමැති වෙන තැන තමයි අර ආස්වාදය තියෙන්නේ නමුත් ඒ සමගම අර කුෂ්ඨ රෝගයේ කැමැත්තෙන් කහන කහන වාරයක් පාසා ඒ ඔඩු දුවනවා වර්ධනය වෙනවා ඕජාව වැగిරෙනවා ඒන් දුක්ඛ දෝමනස්යන් ජනිත වෙනවා ඒ වගේ ඇලීමෙන් බැඳීමෙන් තෘෂ්ණා මූලිකව චන්දරාගයෙන් යුක්තව අපි ඉන්ද්‍රිය පිනවමින් සුඛ සෝමනස්යන් විඳින්න විඳින්න ඒ හැම මොහොතකම ආදීනවේ මතුවෙනවා අනිත්‍ය බව දුක් බව විපරිණාමය අපට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒ නිසා දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ යථාර්ථය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න තමයි අපිට ප්‍රඥාව උපදින්නේ. ඒ ප්‍රඥාව නිසා තමයි නිස්සරණ සුවයට අපේ අවධානය යොමු වෙන්නේ. එතකොට මේ தත්වයට පැමිණෙන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මේ සත්‍යයේ මනසෙහි අවිද්‍යාව පවතින තාක්කල් මේ යථාර්ථය ප්‍රකට වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් තමයි මේ යථාර්ථය පෙනෙන ගතිය වසා තබන්නේ. අවිද්‍යාවෙන් මේ යථාර්ථය වහලා තියෙන තාක්කල් තමයි අපි තෘෂ්ණා මූලිකව ඇලෙන්නේ බැඳෙන්නේ. ඒ වගේම බොහෝ විට සත්‍යයෙන් එක් අන්තයක් දකිනකොට අනිත් අන්තය දකින්නේ නැහැ. ඒ දෙකක්ම හරියට දකිනවා නම් තමයි මෙහි යථාර්ථය අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. අර උදාහරණයට ගම්වල කියන්නේ පොල් පිත්තේ අගමුල පා ගන්නවා වගේ කියලා පොල් පිත්ත තරමක් වකුටු වෙච්ච ස්වභාවයෙන් තියෙන්නේ. ඒතර මේ පැත්ත පාගනකොට අනිත් පැත්ත උඩ යනවා. ඒ පැත්ත පාගනකොට මේ පැත්ත උඩ යනවා. අන්න ඒ වගේ තමයි සත්‍යය පොදු වෙලා තියෙන්නේ. ආශාදනීය අන්තය ගැන හිතනකොට ආදීනවේ පෙනෙන්නේ නැහැ. ආදීනවේ විඳිනකොට ආශාදේ පෙනෙන්නේ නැහැ. එකවරකට එක පැත්තක තමයි එල්බ ගන්න. ඉතින් ආස්වාදයේ පෙළෙනකොට එතනදි බොහෝ දෙනා කරන්නේ තෘෂ්ණාවෙන් චන්දරාගයෙන් මුසපත් වෙන එක. ආදීනවේ පෙළෙනකොට ඒක දරාගත නොහැකිව දිවිනසා ගන්නට එහෙම නැත්නම් අනුන් සමග ගැටෙන්නට, තමන් සමග ගැටෙන්නට පෙළඹෙනවා. එතකොට ආස්වාදය නිසා තෘෂ්ණා මතු කරගන්නවා, ආදීනවේ දකිනකොට ගැටීම ව්‍යාපාදේ මතු කරගන්නවා. මේ දෙපැත්තම හරියට දකිනවා නම් තමයි මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයයි කියලා තේරුම් අරගෙන ඇලෙන්නෙත් නැතිව ගැටෙන්නෙත් නැතිව නිබ්බින්දති නිබ්බිදාවටපත් වෙන්න පුළුවන් නිබ්බිදා කියලා කියන්නේ විඳින්නේ නැහැ දැන් නිබ්බිදාව කියන වචනේ බොහෝ තැන්වල පැහැදිලි කරන්නේ කලකිරේ කියන කලකිරේ කියන වචනේ එකට નિවරදි වෙන්නත් පුළුවන් නමුත් අද සමාජ භාවිතය මත කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ දුම්නස් සහගතව පටිඝ සංප්‍රයුක්තව ඇති වෙන මානසික තත්ත්වයක් හැටියට තමයි අද බොහෝ වෙලාවට කලකිරීම කියන එක ගැන කතා කරන්නේ. ඒ නිසා කලකිරීම කියන වචනයට වඩා අපිට හොඳට අර්ථය මතු කරගන්න පුළුවන් නිබ්බින්දති කියන වචනයට එහි සංස්කෘත පාඨය ගත්තහම නිර්වින්දති නිර්වින්දති කියලා කියන්නේ විඳින්නේ නැහැ. ඇයිද විඳින්නේ නැත්තේ? විඳින්නට තරම් වැදගත් යමක් එහි නැති බව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ඒ වගේම විඳින්නට ගිය තැන ඒ සුඛය සෝමනස්සය විඳින්නට ගිය තැන දුක්ඛය දෝමනස්සය ඒ සමග බැඳී එනවයි කියන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ඒ නිසා සුඛය සෝමනස්සය ආස්වාදනය කරන තාක්කල් දුක්ඛය දෝමනස්සය පැමිණෙනවා නම් ඒ දුරු කරන්නට තියෙන එකම ක්‍රමය සුඛ සෝමනස්සයන් පිළිබඳව ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව නොවිඳ සිටීමයි කියන අවබෝධය තුළින් තමයි යම්කිසි කෙනෙක් නිබ්බින්දති නොවිඳ සිටින ස්වභාවය පුහුණු කරන්නට සමත් වෙන්නේ. ඒ නොවිඳ සිටින ස්වභාවය පුහුණු කරන්න පුහුණු කරන්න තමයි ඒ තනත්තා අවේදිත සුඛය සාක්ෂාත් කරන්නේ. ඇයි? අර නොවිඳීම තුල ලැබෙන සැනසීම. ඒ නොවිඳීම තුල ලැබෙන සැනසීම ප්‍රත්‍යක්ෂ වුණු තැන, තහවුරු වුණු තැන තමයි ය නිස්සරණයේ හැටියට අවේදිත සුඛය හැටියට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ தත්වයට යම්කිසි කෙනෙක් පැමිණිය යුතු නම් ඒ තනත්තා ආස්වාදය සමග ආදීනවයක් දකින්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනුෂ්‍ය ජීවිතය තමයි මේ කාර්යය සඳහා සුදුසුකම් තියෙන හොඳම තැන. එයි මනුෂ්‍ය ලෝකයේ තුල පෙර සසරෙහි කරන ලද කුසල බලයකින් ශක්තිමත් සිතක් ඇතුව ඉපදිලා තියෙනවා. ඒ වගේම ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියකුත් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය මේවා බොහොම තීව්‍රයි. දිව්‍ය ලෝකයේ සිත ශක්තිමත් වුණාට අපට වගේ තීව්‍ර ඉන්ද්‍රිය පද්ධතියක් නැහැ. තිරසන් සත්තුන්ගේ ඉන්ද්‍රිය පද්ධතිය ශක්තිමත් වුණාට මනස ශක්තිමත් නැහැ. එතකොට සිතගත දෙකම වඩා ශක්තිමත් තීව්‍රව තියෙන මනුෂ්‍යාත්ම භාවය තුළ තමයි ආස්වාදයත් උපරිමවම දැනෙන්නේ ආදීනවයත් උපරිමව දැනෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ සියල්ලකගෙන්ම උපරිම වින්දනයක් ලබන්නට පුළුවන් මනුෂ්‍ය කයක් ඇති කෙනෙකුට. ඒ වගේම ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්මයන් නිසා යම්කිසි දුකක්, වේදනාවක්, පීඩාවක්, යම් මනෝභාවයන් නිසා මානසික වේදනාවක් දැනෙනවා නම් ඒවා උපරිමවම ඒ ආදීනවය දුක දෝමනස්සේ දැනෙන තැන තමයි මනුෂ්‍යාත්ම භාවය. ඒ නිසා මනුෂ්‍යාත්ම භාවය තුළ තමයි සුඛ සෝමනස්යන් වගේම දුක්ඛ දෝමනස්යන් දෙපසම අත්විඳින්න අවබෝධය ලබන්නට පුළුවන්. දැන් මේක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන දේවල් අත්විඳපු පමණටම අවබෝධය ලැබෙන්නේ නැහැ. අවබෝධය ලබන්නට නම් ඒ පිළිබඳව විමසිලිමත් බව, ਵਿਚාරපූර්වක බව අවදි කරගන්නට ඕන. අත්විඳීම පමණක්, භුක්ති විඳීම පමණක් එතනට පමණක් සීමා වෙනවා නම් ඒ තනත්තා එක් අන්තයක එල්බ ගන්නවා ඒ අන්තයෙන් නික්මෙනකොට අනෙක් අන්තයට ඇද වැටෙනවා උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් පිටියක ලෑල්ලක මොකක් හරි සවි කරලා තියෙනවා ඒක ගලවන්න උත්සාහ කරනවා ගොඩක් තදින් ඇලිලා හෝ එහෙම නැත්නම් ඇලිලා හෝ තියෙනවා එතකොට අපි ඒක ගලවන්න ඕන වෙනකොට මුළු ශරීරයම වෙරදාලා ඒක තදින් අදිනවා එතකොට එකවරම ගැලවුණොත් මොකද වෙන්නේ? අපි වීසි වෙලා ගිහිල්ලා අනිත් පැත්තේ ධිට්ඨිය හැපෙන්නටත් පුළුවන්. ඒ මොකද දැන් මේක ගලවන්නට අපි සම්පූර්ණයෙන්ම වෙර යොදනකොට අපේ සමබරතාවය ගිලිහි යනවා. එතකොට මේක මෙහි ඇලිලා තියෙනවා. ඒකත් එක්කලා අපි එකතු වෙලා ඉන්නකොට එතන බැඳී පවතිනෝ ඒක ගලවන්නට ඕන කියලා අදිනකොට අපි ගැලවිලා වීසි වෙලා ගිහින් අනිත් කෙලවරේ තමයි රැඳෙන්නේ. එයි සමබරතාවයේ ගිලිහි යාම නිසා. අන්න ඒ වගේ තමයි සුඛාන්තය දකිනකොට සුඛාන්තය විඳිනකොට පුද්ගලයා එහි මුසපත් වෙනවා. එහි තෘෂ්ණා මූලිකව හැඟීම් බරව ඊට වහල් වෙනවා. එතකොට ඒ තනත්තාට ආදීනමයක් තියනවා කියලා පෙනෙන්නේ නැහැ. ආදීනවේ විඳිනකොට එතනත් දුකට දුම්නසටපත් වෙනවා කලකිරීමටපත් වෙනවා ගැටෙනවා හැපෙනවා එතකොට ඔහුට ලෝකයේහි ආස්වාදයක් තියෙනවා කියලා නොදැනෙන තරම් ඇයි එහෙම වෙන්නේ දේවල් විඳින්නට ගිය තැනයි නමුත් අවබෝධ කරගන්න කෙනාට සුඛය අවබෝධ කරගන්නට පුළුවන් දුක්ඛය අවබෝධ කරගන්නට පුළුවන් එනිසා නිස්සරණය සඳහා වඩා වැදගත් වෙන්නේ සුඛ සෝමනස්යන් සහ දුක්ඛ දෝමනස්යන් භුක්ති විඳීම පමණක් නෙමේ ඒ භුක්ති විඳීම සමග ඒවා පිළිබඳ අවබෝධය ජනිත කරගැනීම. ඉතින් අවබෝධ කරන්නට භුක්ති විඳීම යම් ප්‍රමාණයකට අවශ්‍ය වෙනවා. අපි ප්‍රත්‍යක්ෂ කරන්නට නම් ඉන්ද්‍රියන්ගෙනුත් යම් ප්‍රමාණයකට ඒවා අත්දකලා තියෙන්නට වෙනවා. ඉතින් එහෙම නොදකපු දෙයක් අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරන්නට පහසු නැහැ. එනිසා තමයි මනුෂ්‍යාත්ම භාවය අපිට අවබෝධය සඳහා සුදුසු තැනක් හැටියට දක්වන්නේ. දැන් මේක වරදවා වටහා නොගත යුතුයි. අයමනම් අපි නරක දේවලුත් කරලා බලන්නට ඕන හැම දෙයක් කරලා බලලම අපි අත්දකින්නට අත්විඳින්නට ඕන කියන එක නෙමෙයි. අනර්ථකාරී දේවල් අපි ඒ දැන් ගින්දරට ගින්දරෙන් පිලිස්සෙනවද කියලා බලන්න අපිට ගිනි ගොඩකට පැනලා සියද විනාශා ගන්නට ඕන නෑනේ. ඒක යම් ප්‍රමාණයකින් ඒ ගින්න අපට ස්පර්ශ වෙනකොට ඒන් දැවෙන ගතිය ඥානවන්ත පුද්ගලයාට වටහා ගන්නට පුළුවන්. එහෙමනම් සුළු සුළු අත්දැකීම් තුළින් අපට ඒවාහි ආදීනවය ආස්වාදය පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනන්ත සසරෙහි අපි ඕනෑතරම් මේ කාමයන්හි ආස්වාදයේ විඳලා තියෙනවා ආදීනවේ විඳලා තියෙනවා විචාරපූර්වක මනසක් අවදි කරගන්නා කෙනෙකුට එහි නිස්සරණය සඳහා අවශ්‍ය ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්කම තියෙනවා හැකියාව තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ අස්සාද සූත්‍රයේදී උන්වහන්සේගේ අත්දැකීමක් දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මහණෙනි බුදු වෙන්නට පෙර ආත්ව බෝසත් අවදීෙහිදී මට මේ බඳු සංකල්පනාවක් ඇති වුණා මේ කාමයන්හි ආස්වාදය කුමක්ද ආදීනවේ කුමක්ද නිස්සරණේ කුමක්දයි කියලා එසේ සිතු එසේ ඒ සංකල්පනාව මත ඒ පිළිබඳව සොයන්නට විමසන්නට සති සම්පජඤ්ඤයෙන් යුක්තව උත්සාහ කරන අවස්ථාවෙහිදී මෙබඳු අවබෝධයක් ඇති වුණා ඒ කෙබඳු අවබෝධයක්ද මේ කාමයන්හි ඉන්ද්‍රිය පිනවන්නා වූ ගතියක් යම් සුඛ සෝමනස්සයක් පවතිනවනම් එය තමයි කාමෙහි ආස්වාදය ඒ වගේම ඒ කාම වස්තුන්හි ඒ කාමයන්ට ගෝචර වෙන සංස්කාර ධර්මයන්හි යම් අනිත්‍ය බවක්, දුක් බවක්, විපරිණාම බවක් පවතිනවා නම් එය තමයි මේවාහි පවතින ආදීනවය. මේ ආශ්‍රාදයේ පමණක් පවත්වාගෙන ආදීනවේ බැහැර කරන්නට අපි මුළු සසර ගමනේම වෙහෙසෙනවා, වෑයම් කරනවා, ඒන් අපි දුක් විඳිනවා. ඒ අසාර්ථක වෙනකොට සිහි බුද්ධිය අවදි කරගන්නට සමත් වුණොත් ඒ තනත්තාට වටහා ගන්නට පුළුවන් මේ දෙක කවදාවත් වෙන් කරන්නට බෑ. පවත්වනවා නම් දෙකම පවත්වා ගන්නට වෙනවා. අත්හරිනවා නම් දෙකම අත්හරින්නට වෙනවා කියන මේ අවබෝධය ඇති වුණු තැන ඒ තනත්තා කාමයන් පිළිබඳව පවතින චන්දරාගය දුරු කරලා චන්දරාගය ප්‍රහාණය කරලා නිස්සරණයට පැමිණෙනවා ඒ නිස්සරණය තුළ සුවයක් පවතිනවා නමුත් එහි ආස්වාදයක් නැහැ ආශාදය කියන තැන තෘෂ්ණා මූලික විඳීමක් පවතිනවා විඳින තැන දුක වේදනාවත් ඒ සමග පවතිනවා ඒ නිසා නිවනෙහි හෙවත් නිස්සරණෙහි පවතින්නේ අවේදිත සුඛයක් නොවිඳින සුවය ඒ නොවිඳින සුවය තුල ස්ථාවර බවක් පවතිනවා ඒ වෙනස් වෙන්නේ නැහැ කුමක් නිසාද වෙනස් වෙන්නට තරම් විඳින්නා වූ දෙයක් එහි නැති නිසා ඒ නිසා නිස්සරණය යනු පැහැදිලිවම නිර්වාණයයි සංස්කාර ධර්මයන්ගේ ආස්වාදය ආදීනවේ නුවණින් දැකගෙන යම් කිසි කෙනෙකුට ඒ පිළිබඳ චන්දරාගය දුරු කරන්නට පුළුවන් නම් ඒ తాවකාලිකව දුරු කරන දුරු කරන ප්‍රමාණයට අපට తాවකාලික නිවීමක් ඇති වෙනවා දීර්ඝ කාලීන වේ චන්දරාගය දුරු කරන්නට පුළුවන් නම් දීර්ඝ කාලීන නිවීමක් ඇති වෙනවා සදාකාලිකව මතු නොහට ගන්නා ආකාරයෙන් ඒ චන්දරාගයේ හෙවත් තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් නම් සදාකාලික නිවි සැනසීමට පැමිණෙන්නට පුළුවන් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. ඉතින් එතනට අපට පැමිණෙන්නට නොහැකි වෙන්නේ තෘෂ්ණාව පවතින තාක්කල්. තෘෂ්ණාව පවතින්නේ අවිද්‍යාවෙන් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ආදීනවය වසා තබන තාක්කල්. ඒ නිසා නැවත නැවත අත්දැකීම් තුළින් අපි සිහි බුද්ධිය අවදි කරගත්තොත් ඒ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට අවිද්‍යාව දුර වෙනවා අවිද්‍යාව දුර වෙන දුර වෙන ප්‍රමාණයට මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවය ප්‍රකට වෙනවා ආදීනවය ප්‍රකට වෙන ප්‍රකට වෙන තරමට ආස්වාදයක් ආදීනවයක් සංසන්දනාත්මකව දකිමින් ආස්වාදය අල්පයි ආදීනවේ බහුලයි ඒ නිසා මේ සංස්කාර ධර්මයන් ඇලෙමින් බැඳෙමින් පැවැත්වීම නිස්සරවි කියන අවබෝධය තුළින් නිස්සරණය වෙත යොමු වෙන්නට පුළුවන්කම තියෙනවා මේ කාරණා සිහිනුවණින් තේරුම් අරගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් කාමයන්හි ආස්වාදයක් වගේම ආදීනවයකුත් පවතිනවා ආස්වාදයක් අපි විඳිනවා ආදීනවයක් විඳිනවා නමුත් විඳ පමණින් අපට මේවායින් නිස්සරණයකට යොමු වෙන්නට පුළුවන් කමක් නැහැ ඒ විඳින අතරතුර සිහිනුවණින් යුක්තව මේවාහි යථා ස්වභාවය වටහා ගන්නට උත්සාහ කරන කෙනෙකුටයි චන්දරාගය නිසා විඳීම නිසා තමයි මේ ගැටලුව ඇති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 ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ත්වං සදා